ආඝාතවත් වූ නීති. ආඝාතය කියන එකේ තේරුම තරහව නැත්නම් වෛරය නැත්නම් අමනාපය කියන වචනය. ඒක ගැඹුරට ගියාම තමයි වෛරය නොසංසිඳන වෛරය බවට පත් වෙන්නේ. ගම්බද විවාහාරයේ මේක පාවිච්චි කරන ලබන්නේ නයි වෛරය විදිහට සමහර විට. ඉතින් මේ ආඝාතය නිසා සත්වයා සසරට බැඳෙන ආකාරය සහ දුකටපත් වෙන ආකාරය තමයි ආඝාතවත්තු සූත්‍රයේ තිබෙන්නේ. මේ සූත්‍රයේ කරුණු නමයක් වෙනවා. තවත් අප්‍රම තියනවා ඒක වෙන අප්‍රමයක්. එහෙම නමුත් මේකේ අදාළ වෙන්නේ මේ අපේ චින්තනය සම්බන්ධ කාරණයක් නිසා තමයි නව ඉමානි භික්ඛවේ ආඝාත වත්තුනි කියලා කියන්නේ. ආනි මෙන්න මෙහෙම අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හිදී ආඝාතයේ බැඳ ගන්නා වූ භවෙන් භවයට සසරෙන් සසරට යන්නට සිද්ධ වෙන්නා වූ නොසංසිඳෙන්නා වූ ඒ වගේම ඊට සම්බන්ධ වෙන්නා වූ අයට ජාති ජරා මරණ දුක් තවත් ඝාතනයේ සිදුවීම් ආදී දේවල් මේ අපරාධ සිදුවෙන්නා වූ චිත්තාභ්‍යන්තරයට බැස ගන්නා වූ ක්ලේශ ධර්මයක් වශයෙන් තමයි මේ ආඝාත කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි ඒක සාමාන්‍යයෙන් අර්ථ ගන්නවා ගත්තොත් එහෙම අකමැත්ත අමනාපය එහෙම එහෙම පටන් අරගෙන අනතුරු ඒක තරහව, ක්‍රෝධය, වෛරය දක්වා දුර ගැඹුරට ගෙනියන්න පුළුවන්. ඒ ප්‍රමාණ ප්‍රමාණිකවල නැත්තම් ක්‍රමෙන් ගැඹුරටපත් වෙන හැටි. මිනිස් චිත්තසංතානයක මේ විෂ බීජය නැත්නම් මේ පිරල රෝපණය වුණොත් ඒ වර්ධනය වෙනවා. ගසක පිරලක් රෝපණය වෙලා වර්ධනය වුණොත් ගසට අවසානය ළඟා කරගන්න වෙනවා පිරල ඉතිරි වෙනවා. අන්න ඒ වගේ මිනිස්සත්කම අහිමි කරන මිනිස්සුන්ගේ ජීවිතෙන් සැප සම්පත් නැති කරලා දාන බරපතල ක්ලේශ ධර්මයක් තමයි මේ ආඝාතය කියලා කියන්නේ. හිසා ආඝාතයේ ඇති වෙන ආකාරය පිළිබඳ තථාගතයන් වහන්සේ ක්‍රම 9ක් සමාජයට පෙන්වලා තිබෙනවා. නවයේම එකවර සිදු වෙනව නෙවෙයි එකෙන් පෙන්වන්නේ. වරකට එක බැගින් මේ ආකාර 9න්ම සිදු වෙන්න පුළුවන් කියන එක පෙන්වන්නේ. ඒක බුදු සමයෙන් පෙන්වන උත්තරීතන සැනසීම. ධර්මයේ සරණින් සැනසීම හොයන්න අයට ඒ ධර්මයේ සරණින් සැනසීම හමු නොවු සමාජය තුළ උගතුන් බුද්ධිමතුන් ධනවතුන් නැනවතුන් දුප්පත් අය ආදී විවිධ හැකියා ඇති හෝ නැති අය වශයෙන් ජීවත් වෙන්න ගියාපුවහම මේ කියන ආඝාත වස්තු කියන එක සිත්තේ තිබෙනවා නම් ඔය හැම ජීවිතයකම බලාපොරොත්තු වෙන්න ආව සැප අයින් කරලා දාන්න. සැප හොයන තැන වෙනට දුකටපත් කරන්න මේක උදව් වෙනවා. එහෙනම් මේක මම දකින්නේ නැහැ මිනිස් සමාජයේ පවතින එක මානව හිතවාදී දහමක් විදිහට. මේක මානව අහිතවාදී දහමක්. මානව අහිතවාදී දහම් අපේ මනසින් ඉවත් වී යත්තේ ඉවත් වී ආයුත්තේ මරණයෙන් පසුව නෙවෙයි. මානව අහිතවාදී දහම් අපේ හදවතින් ඉවත් කරගත යුත්තේ අනාගත බුදුරෙහුගේ සසුනේ නෙවෙයි. එහෙම වුණාම එදාට ඒ රට හැදෙනවා වරුණාම අද රට හැදෙන්නේ නැහැ. අද මේ රටට යම් යම් කරදරීහැර සිදුවෙනවා නම් මේ ආඝාත වත්තු භාවිතා කිරීම නිසා එයින් වලකින්ට කරන්න ඕන දේ තමයි ආඝාත පටිවිණය. මේ ආඝාත පාලනය කරන්න ආණ්ඩුක ව්‍යවස්ථාව හෝ අධිකරණය හෝ යම් ආකාරයේ නීති රීති යොදලා තිනවා. නමුත් ඒක පාලනයක් කරුණාම සංසිඳීමක් වෙන්නේ නැහැ. එතකොට සවන් දීලා සංසිඳවා ගන්න නැති අයට පාලනය කර ගැනීමත් අවශ්‍යයි, පාලනය කිරීමත් අවශ්‍යයි. නමුත් තථාගතයන් වහන්සේ කියන්නේ මේ පවතින සංසිඳීම කියන එක පිළිබඳව. එතකොට අපේ ජීවිතය තුළ මේක මොහොතකින් සිදුවෙන දෙයක් වශයෙන් තේරුම් ගන්න ඕන. අපි මේක බලන්න ඕන පුද්ගලයෙක් වශයෙන් සිදුවෙන දෙයක් විදිහට නෙවෙයි. අපි පුද්ගලයෝ තමයි. නමුත් අපට පුද්ගලයෝ ක්‍රියාත්මක වෙන්නේ ඇසට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන මේ කාරණා ඔස්සේ. එතකොට අපි ජීවත් වෙනකොට අපිට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දැනෙනා වූ කරුණක් නැත්තම් අරමුණක් මුල් කොටගෙන තමයි මේ ආඝාතය ආරම්භ වෙනවා කියන්නේ. විතරක් නෙමෙයි මුල් බැස ගනිමින් බලවත් වෙනවා. ඒ ඒ බලවත් වීම තමයි මිනිසාට මහ විශාල හානියක් ගෙනත් දෙන්නේ. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ ඉතා ලස්සන කාරණයක් තියෙනවා. ඒක හරි පැහැදිලිව තේරුම් ගත්තාම මම පැහැදිලි කරන්නම්. අනත්තම් මේ අචරීති ආගාතං බන්දති. පළවෙනි එක බලා ගන්න ලස්සනට. අනත්තම් මේ අචරීති ආගාතං බන්දති කියන එකේ තේරුම මට අනර්ථයක් කළා අචරීති අතීත කාලේ. මට කෙනෙක් අනර්ථයක් කළයි කියලා ඒක බාර අරගෙන ඒ පුද්ගලයා කෙරෙහි ආගත්‍යයක් ඇති කරගන්නවා කියනවා. අනත්තම් මේ චරති අචරීති කියන එක චරිතය වුණාම වර්තමාන ක්‍රියාවකට එනවා. මට අනර්ථයක් කරනවා. දැන් කරමින් ඉන්නවා කියන්නේ. එහෙම දැක්කහමත් ආඝාතයක් හටගන්නවා. අනත්තම් මේ චරිස්සති. මට අනාගතයේට මේ පුද්ගලයා අයහපතක් කරයි කියලා ආඝාතය දැනගන්නවා. තමා මුල් කොටගෙන තමන්ගේ අතීතයේ තමන්ගේ වර්තමානයේ සහ තමන්ගේ අනාගතයට කෙනගෙන සිදුවෙන්නා වූ අයහපතක් මුල් කොටගෙන තමයි පුද්ගලයා අපේ විරුද්ධවාදියෙක් බවට පත් වෙන්නේ. ඒ පුද්ගලයා අපට මුලදී විරුද්ධවාදියෙක් නෙමෙයි. නමුත් ඔහු අපට අවැඩ කරන්න ගියාපුවම අපි ඒ පුද්ගලයා වෙනුවෙන් අපි හදා ගන්නා ප්‍රතිරූපය අපේ හිතේ විරුද්ධවාදියෙක් බවට පත් වෙනවා. ඒ විරුද්ධවාදී වශයෙන් අපි ප්‍රතිරූපයක් හදාගත්තම ඒ පුද්ගලයා ඉදිරියේදී මුණ ගැහුණත් ඔහුගේ අතීතේ මතක් වුණත් අනාගතේට මතක් වුණත් අපේ අර ආඝාතය මතුවෙනවා. මෙන්න මෙහෙම මේ ආඝාතය කියන එක අපි හදාගන්නේ බාහිර දේවල් උදව් කරගෙන. හදාගත්තයින් පස්සේ වද වේදනාව විඳින්න වෙන්නේ අපට. එතකොට මෙතන පැහැදිලි කළා අපි තමා මුල් කොටගෙන අනර්ථයක් සිදු වුණාය දැන් වෙමින් තිබෙනවාය අනාගතේ වේය කියන අර්ථයෙන් කෙනෙකුට ආඝාතය තුන් ආකාරයෙන් ඇති වෙන්න පුළුවන් කියන එක. Tamanට වගේම තවත් මේකේ තියෙන ওই පැත්ත ওই වගේ පැත්තට බැඳෙන්න ආව ආඝාත ආකාරයක් ඒකේ පෙන්නවා පියස්ස මේ මනාපස්ස අනත්තං අචරීති ආයතරකේ කතා කරන්නේ ඒ කියන්නේ මාගේ හිතවත් කෙනාට මට ප්‍රිය පුද්ගලයාට අනර්ථයක් කළායයි මගේ ප්‍රිය පුද්ගලයාට අනර්ථයක් කරමින් සිටිනවායයි මගේ ප්‍රිය පුද්ගලයාට අනාගතයෙන් අනර්ථයක් කරාවියයි එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන මනාමස් මනාපස්සමේ ප්‍රියස්ස. මගේ හිතවතට මා ප්‍රිය කරන කෙනාට. කියන අර්ථයෙන් අතීතයේ කළා දැන් කරමින් ඉන්නවා අනාගතයට කරමින්. දැන් මනාපස්සමේ ප්‍රියස්ස කියන එක අනිත් පැත්තට හරවන්න පුළුවන් ඊට පස්සේ අමනාපස්සමේ අප්‍රියස්ස. ඒකත් තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ එතන යහපතක් නෙමෙයි ඊට පස්සේ අර්ථයක්. මම ප්‍රිය නැති මගේ විරුද්ධවාදියාට යහපතක් කළාය. මා ප්‍රිය නැති මගේ විරුද්ධවාදියාට යහපතක් දැන් කරනවා අය. මගේ විරුද්ධවාදියාට අනාගතයට යහපතක් කරાવી. දැන් එතකොට තමන්ට හෝ තමන්ගේ හිතවතට අයහපතක් කරાවිය කියන එක යටතේ අතීත වර්තමාන අනාගත අවස්ථා යටතේ අවස්ථා හයකත් තමන් ප්‍රිය නැති පුද්ගලයාට යහපතක් කරාය කරනවාය කරමි කරාවිය කියන අවස්ථාවේ තවත් අවස්ථා තුනකුත් දෙපැත්තටම බලනවා යහපත් පැත්තට ගත්තහමත් අනිත් අයට යහපත් වීම යහපතක් කරන්න යාම ආඝාතයක් බැඳගන්න හේතු වෙනවා. Tamanට හෝ Tamanගේ ප්‍රියයන්ට යහපතක් කරන්න යාමත් ආඝාතය බැඳගන්න සිද්ධ වෙනවා. ඒක මේ ආඝාතය කියන වචනෙන් තේරුම් ගන්න කාරණාව තමයි අපේ සිතෙහි අහිතක් අකමැත්තක් තරහක් ක්‍රෝධයක් ඔය වගේ වැඩි දියුණු වෙන ස්වභාවයක් ඇති වෙනවායි කියන එක. එතකොට අපි මේක යොදලා බැලුවොත් එහෙම සමාජයට මේ කියන හැඟීම පුද්ගලයාද? නැත්නම් මේ පුද්ගලයා කියන්නේ මේ හැඟීමද? ඔබ මේ සමාජ ජීවත් වෙන අවස්ථෙන් මව්පියන් ගුරුවරුන් සිල් සමාදන් වෙලා ඉන්න පූජ්‍ය පක්ෂය ආදී විවිධ පුද්ගලයන් ඇසුරු කරලා ඇති. ඔවුන් කොතරම් ප්‍රියශීලීද ඔබ සමග කතා කරමින් යහපත් ජීවිත ගත කරන වෙලාවට. ඔවුන්ම කිසියම් අර්බුදයකදී මත්පැන් පානයකට සිහිවිකල් වූ අවස්ථාවකදී නැත්නම් දුරදී දුරදී යමනාපයකදී කේන්තියෙන් පසු වෙන වෙලාවට. ඔවුන්ම කොතරම් බියකරුද, අප්‍රියශීලීද, තීරණ ගන්නා තීරණ වැරදිද ඔබට තේරෙනවා. එතකොට මේ පුද්ගලයා හැම වෙනස්ුනේ පුද්ගලයාගේ කයද? කය වෙනස් වෙන්න බලපෑවේ කුමක්ද? මේ කයම තමයි අපි යහපත් පැත්තට දෙපැත්තටම යොදන්නේ. කය වචන දෙපැත්තම. නමුත් ඒකට බලපාන්නේ මේ මොහොතට උපදින්නා වූ චේතනාව නේද? එතකොට මේ ආඝාතේ නැත්තම් දේශේ නැමැති චේතනාව විසින් පුද්ගලයා කවුරු බාටපත් කරනවද? හොඳ නරක පේන්නේ නැති, හරි වැරද්ද පේන්නේ නැති මිනිස් ශරීරයෙන් හිටියට මිනිස් තිරසනෙක් බවටපත් කරනවා. ඒ නිසාම තවත් සූත්‍රවල මේක මේ විදිහට සඳහන් කරලා ලබනවා. අනත්ත ජනනෝ දෝසෝ දෝසං චිත්ත ප්‍රකෝපනෝ මේ द्वේෂය අනර්ථයක්මයි ජනනය කරන්නේ සිත ප්‍රකෝපමත් කරනු ලබනවා. දෝෂෝ අත්තන්න ඥානාති දෝෂෝ ධම්මං නපස්සති. द्वේෂයෙන් මොසපත් වුනහම අර්ථයක් ධර්මයක් පේන්නේ අන්දන්තමං තදා හෝති. යම්කිසි පුද්ගලයෙක් මෙන් මොසපත් වුනහම ඔහු මොසපත් වෙනවට තමයි පෙන්වන්නේ යං දෝසං සහතේ නරං කියලා අන්දන්තමං ඔහු අන්දෙක්. පුද්ගලයාගේ අපි මේ කතා කරන අන්ධභාවයේ දැසේ අන්ධභාවය නෙමෙයි සංසාර ගමනේදී හරිවැරදි තේරුම් ගන්න නැතුව අන්ධභාවයටපත් වීම. එහෙනම් මේ සමාජය තුල මව නිසා හෝ පියා නිසා හෝ දරුවන් නිසා හෝ දේශපාලන නිසා හෝ තවත් කාර්යයක් නිසා හෝ එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය වෙනදාම ආදී කාරණා නිසා හෝ මොනවා හරි මේ කාරණු මුල් කොටගෙන මේ තමන්ට සහ තමන්ගේ අයට අනර්ථයක්ය තමන්ගේ විරුද්ධවාදියාට යහපතක් කියන මේ තමා මුල් කොටගත් සංකල්පය තුළ මේ ආඝාතය කියන එක චිත්තාභ්‍යන්තරේ වැඩි දියුණු වෙනවා. දැන් මේ තමා මුල් කොට ගැනීම කියන වචනේ තේරුම මේ තමන්ගේ කය කියන අර්ථය කියලා ගන්නත් එපා. ඊට එහා ඉදිරියක් ඔය මම කියන වචනේ අර්ථය තථාගතයන් වහන්සේ විග්‍රහ කර වදාරන්නේ කය හෝ ජීවිත කාලෙම ඉන්න පුද්ගලයා කියන අර්ථයට වඩා දැන් මොහොතේ උපදින හැඟීම කියන අර්ථයෙන්. හැඟීම කියන එකේදී සතුට දුක කනගාටුව බය වෛරය පවපින ධානය විවිධ හැඟීම් වෙනවා. ඒ හැඟීම අල්ලා ගැනීමෙන් හැදෙන එකට මමත්වය කියලා කියනවා. හැඟීම අල්ලා ගන්න නැතුවම මමත්වේ නැහැ. බුදුරජාණන් වහන්සේත් කටයුතු කරන විදිහට උන්වහන්සේට හැඟීම අල්ලා ගැනීම නිසා මමත්වෙන් නිදහස් වෙලා ඉන්නවා. රහතන් වහන්සේලාටත් එහෙමයි. පෘථග්ජන පුද්ගලයා එතකොට මේ හැඟීම මමත්වෙන් ගැනීම තුළ තමයි මේ මම හැදෙන්නේ. අර මට කියන අර්ථයේ තේරුම ඔය ශරීරය කියන අර්ථයට වඩා අන්නේ තමා කියන මතයට උදාහරණයක් වශයෙන් මෙහෙම තේරුම් ගන්නකෝ. සමහර උසස් නිලධාරීන් රජයේ හෝ වෙනත් ආරක්ෂක සේවාන්නේ යම් කිසි නිලතරයක් දරමින් ත්‍රිසක් පාලනය කරමින් ඉන්නවා. ඔහු ආදරණීය සැමියෙක් නැත්නම් ආදරණීය පියෙක්. ඔහු නිවසට ආපුවා නිවාඩු ලබලා බිරිඳ ඉදිරියේ ආදරණීය සැමියෙක් වෙන්න ඕන දරුවන් ඉදිරියේ ලෙන්කතු පියෙක් වෙන්න වෙනවා. නමුත් gedara ඇවිදිනුත් ඔහුට අර නිලතර පෙන්වන්න ගියොත් බිරඳට හරි සැම් දරුවන්ට හරි. එතකොට එතන ක්‍රියාත්මක වෙන්න හදන්නේ කවුද අර? නිලය නැමැති මම නේද? පුද්ගලයා නෙමෙයි එතකොට මම වෙලා තියෙන නිලය. ඒ නිලය අපි කියනවා රැස් පෙන්වන්න හදනවා, අපෙස්න පෙන්වන්න හදනවා කියනවා කතා කරන්නේ. තමසේ දන්නවද මම කවුද කියලා කියලා කෙනෙක් අහන්නේ වගේ තත්වයකදී අර ඇඟ ගැන නෙමෙයිනේ ඇඟ ගැන පේන්නේ මිනිස්සෙක් විතරයි. නමුත් ඇතුළතින් පවතින ආ වූ නිල අහංකාරයක් ගැන අරහන්නේ. අන්න මේක තමයි මේ පෙන්වන්නේ. මේ අහංකාරය කියන වචනේ තේරුම මම කර ගැනීම කියන එක. එතකොට මේ ආඝාතයේදී ආඝාතයේ මම කර ගැනීම තමයි මේ ප්‍රශ්න දුර දෙවියන් හේතුව. මම නම් හොඳ දකින්න කාරණයක් තියෙනවා. අපේ මව්පියන් නැත්තම් අපේ සංස්කෘතිය තුළ හොඳ මගුල් පෝරුවක් උඩට නගලා රන් හොයෙන් ඇඟිලි බැඳලා දෙපැත්තේ සුබ පැතුම් පිරිනමලා සුව පහසු ජීවිතයකට සුබ පතනවා. විවාහයන් කීයක් ජීවිත ආසානයේ දවසක් සුන්දරයෙන් සුන්දරව පවතිනවාද කීයක් ජීවිත මැදට යනකොට මුලදිම ඔවුනෝ නිරුද්ධවාදීන් වෙලා කඩාකප්පල් කරගන්න අද විවාහයේ රික්කසාදෙන් කෙලවර වෙනවාද ඒ නිසා විවාහ ජීවිතයට කනකොකා අඬනු ලබන්නේ මේ ආඝාතයේ විසින් සහෝදර සම්බන්ධතාවයට කනකොකාණ්ඩු ලබන්නේ ආඝාතයේ විසින් දේශපාලන විරසක භාවයන්ට තනකොට ලබන්නේ ආඝාතයේ විසින්. ආගම් අතර පවතිනා වූ අසමගියට තනකොක් සමගියට තනකොක් අහනු ලබන්නේ මේ ආඝාතයේ විසින්. ආඝාතය මේ සමාජයට මොනතරම් හානියක් විනාශයක් කරනවද කියලා කෙනෙකුට තේරුම් ගියාම තමයි ආඝාතයේ ජීවිතය තුළ මරා ගන්න ඕන කියන්නේ. ජීවිතේ ඉතුරු වෙන්නට ආඝාතය නියන්ත වෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයාට ආඝාතය මිය යන්න කටයුතු කරන්න තේරෙන්නේ නැහැ. ඔහුගේ සිතේ ජීවිතයේ ආඝාතය වැඩෙන එකයි වෙන්නේ. සාමාන්‍යයෙන් මම සරල උදාහරණ පෙන්වනවා සමාජයට. කුඩා දරුවෙකුට කැටයක් ගෙනත් දීලා දිනපතාම රුපියල් 10 10 එකට බහලන්න කියලා කියන්නේ. මුදල් අයික කවදාවත් අඩු වෙනවද? එන්න එන්න ඉහළ ඉහළ යනවා. 10 20 වෙනවා 20 30 වෙනවා 30 40 වෙනවා. අන්න ඒ වගේ මොහොතක් මොහොතක් පාසා මේ ආඝාතයෙන් කටයුතු කරන්න කටයුතු කරන චිත්තාභ්‍යන්තරේ මේක බලවත් වෙනවා. බලවත් වුණහම වෙන දේ සම්බන්ධයෙන් තියෙනවා තරුණක සූසූත් තරුණ කුක්ක සූත්‍රයේ හොඳ උදාහරණයක්. වනාන්තරයක ගහක අතු දෙකක් එකට ඇතිල් වෙනවා කියලා කියනවා. එතකොට ඇතිල් වෙනකොට මුලින්ම වෙන්නේ රත් වෙන එක පොඩ්ඩක්. අනතුරු සිදු වෙන්නේ ගිනි පුපුරු ඇතික් වෙන එක. අනතුරු සිදු වෙන්නේ ගිනි පුපුරු ගින්දරක් බවට පත් වුණොත් ඒ අතු දෙකත් එක්කලා මුළු ගහම නැත්තම් වනාන්තරය විනාශ වෙන එක. එතකොට පළමුවෙන් මේක සිදු වෙන්නේ ඝර්ෂණය. ඝර්ෂණය නිසා රත් වෙලාම තමයි ගිනි කූරු පිට වෙන්නේ. අන්න ඒ වගේ මේ දෙදෙනෙක් වීම, කයෙන් දෙදෙනෙක් වීම නෙමෙයි. Tamanගේ ජීවිතයේදී දේශපාලන මතයක් හෝ විවාහ ජීවිතයේදී ගන්න ඕන තීරණයක් සම්බන්ධව මත දෙකක් බවට පත්වීම තමයි මේ අතු දෙක කියලා පෙන්වන්නේ. අනතුරුව මේ මත දෙකේ ගැටීම තමයි පෙන්වන්නේ අතු ඇතෙල් වෙනකොට ගිනි පුරු විසික් වෙනවායි කියන එක. ඒ විසික් වෙනවා කියන එකේ තේරුම සමහරට පරස්බස් කියනවා, අදපළදු කියනවා, විවේචනය කරනවා. තව ටිකක් එහාට යනකොට මොකද වෙන්නේ? බැන ගන්නවා. පහර දෙනවා. අන්න එහෙම ඊට පස්සේ මොකද වෙන්නේ? මේකට අදාළ අය සියලු දෙනා ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් Tamanගේ ජීවිත නැත්තම් දේපල සියල්ල අනිකුත් ගිනි ගැනීම වලින් වෙනසී යනවා. මොකද්ද ඇතුලේ තියෙන්නේ? ආඝාතය. එතකොට මිනිසාට මේසා විශාල හානියක් අපරාධයක් කරනු ලබන්නා වූ මේ ආඝාතය මායාවේ අපේ නෙවෙයි. අපි චිත්තාම්පයන්තරේ තබාගෙන මේක පෝෂණය කරන්නේ ඇයි? යුත් කාණේ දක්වා. මේ පුතර්ජන කියන වචනේ තේරුම ඔක තමයි මේ දේවල් අපි බලවත් කරනවායි කියන එක. ඒ බලවත් වෙන්නේ ඇයි? අර කියන ආකාරයේ මට මගේ මිතුරාට අයහපතක් කළාය කරනවාය කරાવીය. මගේ විරුද්ධවාදියාට යහපතක් කළාය කරනවාය කරાવીය. අර දෙපැත්තටම හරියනවා. මගේ කියන සංකල්පය එතන මට මගේ කියන ආකාරය. මේක මම ගල්පනු ලබන්නේ මගේ මම මගේ ආත්ම සංකල්පය කියලායි. අපි මේ එදිනදා ජීවිතයේදී එහෙම කටයුතු කරනකොට තථාගතයන් වහන්සේ ශාස්ත්‍රීය පෙන්නනවා එක මගේ මම මගේ ආත්ම සංකල්පෙන් ජීවත් වෙනවායි කියන එක. මේ මගේ මම ආත්ම සංකල්පෙන් ජීවත් වෙනවා කියන එකේ තේරුම තව ටිකක් හොයාගත්තොත් මේ හැම දෙයක්ම අපි බාර ගන්නවා. මදිකමක් වුණා නින්දාවක් වුණා පහර දීමක් සිදු වුණා එහෙම නැත්නම් ලැජ්ජාවක් සිදු වුණා කියලා ඒ බාර ගැනීම කියන එක අපි ළඟ ළමා කාලේ ඉඳලා වර්ධනය වෙන්නා වූ ගති ලක්ෂණයක් සාමාන්‍යයෙන් ওই ගම්බද විවාහාරයේ තියෙන එරමිනී අත්ත කියන එක පැටලෙන්නමයි බලන් ඉන්නේ කියලා මොකද ඒකේ කටු තියෙන අනිත් පැත්තට ඒ නිසා ළඟින් ගියත් තට්ටු වෙනවා අන්න ඒ වගේ මේ මමත්වයෙන් ඉන්න පුද්ගලයා හිතාමතා යමක් කෙනෙක් කියන්න ඕනත් නෑ. වැරදිලා කියුණත් බැරි වෙලා කියුණත් ඒක බාරගන්නේ අර්බුදයක් ඇති කරන ප්‍රශ්නයක් විදිහට. ඒ නිසා අපි මේ සමාජයේ සම්බන්ධතා පැවැත්වීමේදී නිවසේ හෝ රාජකාරී මට්ටමේදී හෝ අනිකුත් තැන්වලදී මේ තමා කලබලයටපත් කරන හැඟීම් නිසා කලබලයටපත් නොවී ඉන්න පුළුවන් දියුණුවක් විසීමක් ඇති කරගන්න පුද්ගලය වෙන්න වෙනවා. මේ කලබලයටපත් වෙන ස්වභාවය සම්බන්ධයෙන් කතා කරන්නේ හොස්සාගින් මැස්ස යන්න බෑ කියලානේ. ඒ කියන්නේ තමන් අභ්‍යන්තරේ රාශි කරගත් ආ ಉದ್ದೇಶය එකපාරට ආවහම පුද්ගලයා වෙනස් වෙනවා. එතකොට වචනය පරුස වචන බවට පත් වෙනවා. ක්‍රියාවලිය පහර දීමක් බවට පත් වෙනවා. ඒ වෙනස් කරන්නේ පුද්ගලයා කවුද? මේ ආඝාතේ නැත්තම් තරහව විසින්. ඒකේ මේ මොහොතේ තියෙන හැඟීමක්. ඒ හැඟීම කියන්නේ සිතක්, ශරීරය නෙමෙයි. නමුත් මේක සිතට කායට එකතු කරපුවම පුද්ගලයා විශාල හානියක් කරනවා. ඒ නිසා මේ හැඟීම වර්ධනය වෙන්නේ කොහොමද? ඒක තමයි ආඝාත සූත්‍රය. ළමයෙකුට ආහාර දීපුවම ළමයා වැඩෙන්න ආසේ මේක මේ යම්කිසි Tamanට ලැබෙන කාරණයක් නිසා පාඩුවක් හෝ අලාභයක් මුල් කොටගෙන නිකන් ඉන්න හොඳ නෑ අපි කියලා ප්‍රතික්‍රියා දක්වන්නට යාම තුළ මේ ආඝාතය ක්‍රියාත්මක වෙනවා. අපි මේක තේරෙන සිංහලෙන් කියනවා නම් ද්වේෂයෙන් කටයුතු කිරීම. පුද්ගලයෙක් සම්බන්ධයෙන් හෝ Taman විරුද්ධවාදී සම්බන්ධ ද්වේෂ සහගතව කටයුතු කිරීම. දේශසහගතව කටයුතු කරලා කවුරු හරි වන්දනාවක එක්කලා යයිද එහෙම නැත්නම් පින්කමක් ප්ලාස්ටි කරලා දෙයිද නැත්නම් මොනවා හරි කෛරාටිකමක් කරලා හුගෙන් පරිගණන ලක් කරා. හු විනාශ කරන්න දේවල් කරයිද. මේ සමාජයේ විවිධ විදිහේ කෛරාටිකකම් කරලා සමහරගේ අයගේ ජීවිත මේ මහා දවල් නැත්නම් අමහමගදී අනසා දමනවා. ඒ කිසිදු ක්‍රියාකාරකමක අර මෙහෙවන පුද්ගලයා ඒ කරන කෙනා සමහර විට සල්ලි වලට ඒක කරනවා වෙන්න පුළුවන්. ඒ කරන පුද්ගලයා ගාව තියෙන ආදරයක් නෙමෙයි අර ආඝාතය තරහවනේ. එහෙනම් මේ තරහව කියන කාරණාව මේ සමාජයේ ජීවත් වෙන්න කැමති අයට මොනතරම් හානියක් කරනවද? ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මෙන් උගන්වන්නේ සමාජයට තරහව නැත්තම් මේ ආඝාතය කියලා කියන්නේ හදවතින් බැහැර කළ යුතු ප්‍රශ්නයක් විසඳීම සඳහා භාවිතා නොකළ යුතු උපකරණයක් වශයෙන්. දැන් මේක වැඩෙන හැටි මම කියලා දෙන්නම්. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ තරහෙදී තරහව මගේ වෙනවා. තරහ මගේ වුණාම ඒක මම මගේ වෙනවා. මම වුණාට මගේ ආත්මය වෙනවා. එතකොට තරහේදී තරහව මගේ මම මගේ මගේ ආත්ම සංකල්පයෙන් කටයුතු කරන එක තමයි පුතග්ජනයාගේ ක්‍රියාවලිය. කිසි දවසක ඒක මගේ හෝ මම මගේ හෝ මගේ ආත්මය කියලා වචනෙන් කියන්නේ නැහැ. මොකද තරහ බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යාමේදී ක්‍රියාත්මක වෙන්නේ මේ මගේ මම මගේ ආත්ම කියන සංකල්පය. මම මගේ ආත්ම සංකල්පයෙන් කටයුතු කරන්නට යාමේදී මොකද වෙන්නේ ආඝාතය බලවත් වෙනවා. එතකොට සේරි වාජින් ප්‍රාණජයට සංසාරේ ගැලවීමක් නැතුව පස්සෙන් එන්න සිද්ධ වුණේ මේ වැඳගත් ආඝාතය නම්. මේ සමාජයේ මොනවා හෝ කාරණයක් නිසා ආඝාතයක් හදාගෙන පරලෝ යනකොට ආඝාතයෙන් පරලෝ ගියොත් ඒ ආඝාතයම හේතු වෙනව නේද සසර ඇවිදින්නේ. ඒ වගේම මේ ආඝාතයෙන් පරලෝ යාමතර සසරේ සුගතිගාමී වෙනවා කියලා පෙන්වන්නේ නැහැ. පාපකාරයෝ, පව්පාරයෝ පරලෝ යන අය කොහොද කරන්නේ? ශෝක ආශබදෝ පරම්මරණ දුග්ගතිම උප්පජ්ජති. එහෙනම් ද්වේෂයෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාමක් නෙමෙයි පවෙන් පරලෝ යාමක් තමනුත් දුකටපත් කරනවා. බෞද්ධයින් සඳහා ජීවන ප්‍රතිපදාවේදී අපිට පෙන්වන දෙයක් තමයි ජීවිතයෙන් එහා පැත්තටත් ගමනක් තියෙනවා මගක් තියෙනවා කිසිම පුද්ගලයෙක් පරලෝ යන ගමනේදී පවෙන් පරලෝ නොයා යුතුයි කියන එක බුදුන් වහන්සේ කියන්නේ එහෙම ප්‍රතිසන්දිය සඳහා පුණ්‍ය චේතනාවකින් යන්න පුළුවන් නම් ඒක කාමසුගතියට පරලෝ නොයන්න පුළුවන් වඩාත් හොඳයි. නමුත් ඒක තේරුම් ගන්න තව කල් තියෙනවානේ ධර්මයේ තේරෙන්න. එමනම් අපි පරලෝ සුගතිය සඳහා මේ ආඝාතය අපට පිට වෙන්නේ නැහැ. අපි ඒ නිසා අය අයින් කරගන්න පාර හොයාගන්න ඕන. අයින් කරගන්න පාරට මත් වෙන්න අපි තව මිනිත්තුවක් දෙකක් හොයාගන්න වෙනවා මේක මේ වැඩෙන ආකාරය. ඒකට කියන්නේ සංස්කාරයන් නිප්සකාත්මකට ගැනීම. ඔය සංඛාරය කියලා උතන කතා කරන්නේ අපුඤ්ඤාවි සංඛාරයවත් ආඝාතේ. ඒ ආඝාතයේදී අපට පරාජය බාර ගන්න හිතෙන්නේ නැහැ. නිහඬ වෙන්න හිතෙන්නේ නැහැ. මොනවාහ බලයක් ප්‍රදන්න හිතෙන්නේ. මුදල් බලය, දේශපාලන බලය, අන්තරමන්තර ගුරුකන් බලය, අවිබලය ඕන දෙයක් ප්‍රදලා පුද්ගලයා අනිත් පුද්ගලයා වනසන්න කල්පනා කරනවා. මේ කටයුත්තේදී Tamanට සිදුවෙන්නා වූ හානිය මම දකින්නේ අර අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මේ යන්නා කියලා මගේ ළමා කාලේ මම ගීතයක් අහලා තියෙනවා. මේ අනිත් පුද්ගලයාට මේ විනාශය කරන්න Taman ද්වේෂයෙන් කටයුතු කිරීමේදී Tamanගේ සිත ද්වේෂයෙන් වැඩි වෙලා පරිහානියටපත් වෙලා Tamanට ද්වේෂයෙන් පරලෝ යන්න සිදු වෙන බව. මේ සමාජයේ යම් මොහතක සිදුවෙන්නා වූ අවුලකදී යමෙක් තරහෙන් වෛරයෙන් කෝරෙන් මහමග මිය ගියොත් ඔහු කාට හරි ආදරෙන්ද මේ යන්නේ? සුගතිගාමී වෙයි කියලා හිතනවාද? නෑ වෛරයෙන් පරලෝ යන්නේ. එහෙනම් ඔහු වල කපා ගත්ත යන්න ඕන ගමන. මෙන්න මේ නිසා තමයි අපිට මේ බුදුසමයෙන් පෙන්වලා ලබන්නේ මොනම කරුණක් නිසා හෝ අපට මේ සංසාර ගමනේ සමුගන්න වෙලාවට පව කියන චේතනාව නම් නොපැමිණිය යුතුයි නොපැමිණෙන නම් ඒ හදවතින් බොහෝ දුරට ඈත් කරන තිබිය යුතුයි සම්පූර්ණයෙන්ම සංසිඳවාගෙන තියනවා නම් හොඳත් හොඳයි නමුත් භාවිතා නොකරන දෙයක් බවට පත් කරගත යුතුයි එතකොට මෙතන මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මෙතෙන්ට උදව් කරගන්න වෙනවා මේ ආඝාත පතිවිනය සඳහා දැන් ආඝාතය විතරක් දේශනා කරන්න ඕන කෙනෙකුට පුළුවන් ඒක වැඩෙන හැටි. නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ ආගත පටිවිණයනේ. මේක වැඩෙන්නේ කොහොමද? නැවත නැවත භාවිතා කිරීම. මම මේකට නිකන් එන්නේ නැහැ කියලා පාරම්බයම තුළ තමයි චිත්තාභ්‍යන්තරයට වැඩෙන්නේ. දැන් බලන්න මේ ගාතාව. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනා අවේරේනච සම්මන්තියස ධම්මෝ සනත්තනෝ. වෛරය කියන්නේ ආගාතේම තමයි. වෛරයෙන් කවදාවත් සංසිඳෙන්නේ නැහැ කියලා පෙන්වනවා. හැබැයි සංසිඳීමට උන්වහන්සේ වචනයක් පෙන්වනවා අවේරේනච අවේරේනච කියන එකේ තේරුම වෛර නොකිරීම. කරන්න හොඳ නෑ කියන්න පුළුවන්. කරන්න එපා කියන්නත් පුළුවන්. නමුත් කොහොමද නොකර ඉන්නේ? අන්න මේ පටිවිණය කියන එකේදී මේ මොහොතට මේ ආඝාතයේ පැමිණි මොහොතට ආඝාතය අනාගත ප්‍රතිසන්දි ලබා දෙන්නා වූ කර්ම බීජ ඉතුරු නොකරන්නා වූ ආකාරයට ක්‍රියාත්මක කරලා සංසිඳවන්නේ කොහොමද? ඒක තමයි බුදුබණ. එතකොට ආඝාතයේදී ආඝාත පටිවිණයමයි භාවනාව. විදර්ශනාව. මේ මම කතා කරන්නේ අද ආඝාතය ගැන විතරක් නිසා එහෙමයි ගන්නෙ නැත්නම් මට මේකට තව ලෝභ මොහත් ගන්න පුළුවෙනි. නමුත් මේ සූත්‍රයේ එහෙම පැටු දෙයක් අපිට ලැබෙන කාලයට අනුගත කරලා. අනික තමයි සමාජයේ ජීවත් වෙනකොට වඩාත් කෙනෙකුට දැනෙන්නේ මේක. ලෝභය තරම් දැනෙන්නේ නැහැ. මෝහය කොහොමද දැනෙන්නේ ටිකක් සියුම් වෙනතුරු. නමුත් දෝෂය කියන එක හොඳට දැනෙනවා. මොකද ඒක රත් වෙනවා. වස් දෙක රත් වෙලා යනවා. Tamanගේ ක්‍රියාකලාපයන් සම්පූර්ණයෙන්ම අසංවර වෙනවා. ගිනිගෙන දැවෙන්නක් බවට පත් වෙනවා. එහෙනම් මේ ගිනිගෙන දැවෙන මාවත අනුගමනය කිරීමට තමයි නිත්‍ය සුඛාත්ම කිරීම කියලා කියන්නේ. පෘථග්ජන පුද්ගලයා ඕනෑම ප්‍රශ්නයකදී මේ නිකන් ඉන්න හොඳ නෑ කියන මේ මමගේ මගේ ආත්ම සංකල්පේ පාවිච්චි කරමින් මේක බලවත් කරගන්නවා. බලවත් වුණාම මොකද වෙන්නේ? ගින්න බලවත් වුණාම කොහොමද වෙන්නේ බලන්න. ගින්න කියන්නේ පුංචි ගිනි කුරකින් දල්වන දෙයක්. මම කතා කරන්නේ ගෑස් ගින්න නෙමෙයි සාමාන්‍ය ලිපේ ගින්නක් කියලා බලමුකෝ. අපි ඒකට වතුර මුට්ටියක් තියලා තියෙනවා. නැත්තම් සාස්පානක්. නේද? වතුර ගින්දර පොඩ්ඩකින් ඇවිලිලා ගින්දර වැඩි වෙලා ඇවිදින් වතුර පැත් උතුරනවා. උතුරනකොට මොකද වෙන්නේ? අර Tamanට රස්නේ ලබා දුන්නා වූ ගින්න ජලය විසින්ම විනාශ කරලා දානවා. ආපහු. ඒ ඒ ගින්න ප්‍රබල වීමට ඉඩ දීම නේද? අන්න මේ සංස්කාරයන්ගේ නිත්සුකාත්ම කියන මම වගේ ආත්ම කියන සංකල්පය තුළ මේ බලවත් වෙනවා මේක. ඒ බලවත් වීම තුළ අවසානයේ Tamanටම හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පැහැදිලි කරමින් මිනිස් සිත්සන්තාණයෙන් ආඝාතයේ පටිවිණය කරන්න. එහෙම නැත්නම් එය අවසන් කරන මාර්ගයකට යන්න කියලා පැහැදිලි කරව දාරනවා. ඒකත් කරන්න ඕන කොයිකා අවස්ථාවේදීද එහෙමනම් අර කියන ආකාරයට තමාට අතීතයේදී වර්තමානයේදී අනාගතයේදී අයහපතක් කරાવી කියන සංකල්පයේදී මේ ආඝාතය ආවහම Tamanගේ ප්‍රියමනාප පුද්ගලයෙක් සඳහා අයහපතක් කළාය කරાવીය කරනවාය කර අනාගතයට කරાવી කියන සංකල්පය ආවහම Tamanගේ විරුද්ධවාදියාට යහපතක් කළාය දැන් කරනවාය අනාගතයට කරන සංකල්පය ආවහම එතකොට මේ තුන් ආකාරයකින් සංකල්පය එන්නේ වර්තමානයේ එන්නේ ද්වේෂය කියන මෝහයෙන්. ද්වේෂයේදී දේශ නොකිරීමට අවේරය නැති සම්මන්ති කියලා කියනවා. සංසිඳීම අවේ නොකිරීමෙන්. නොකරනවා කියන්නේ මම වෛර කරන්නේ නැහැ කියලා වචනෙන් කියනවට නෙමෙයි. අපි සාමාන්‍යයෙන් පාඩුවක් නැත්නම් මේ වගේ දෙයක් වුණාම මොකද්ද කියන්නේ? මම ඕක නිකන් ලේසියෙන් අරින්නේ නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් මටත් වෙලාවක් ආවායිකෝ කියලා කියනවා. ඒ තමයි ඉදිරියට තැබීම. අන්නේ සංකල්පය තමයි ඉදිරියට තැබීම නැත්තම් ප්‍රමාදය කියලා කියන්නේ. භාවනාවක් නැහැ කියලා මේක අපිට ඒක අවසහැරලා දාන්න බෑ. ඉදිරියට ගබනවා. නමුත් ඒ තැබීම තුළින් Tamanටයි අනිත්‍යටයි දෙගොල්ලන්ටම හානියක් සිදු වෙනවා තේරෙනවා නම්. සාමාන්‍යයෙන් ඔක තවත් සූත්‍රයක පෙන්වන්නේ ද්වේෂයෙන් කටයුතු කරන්නා කෙනෙකුට බනින්න ගියොත් ඒ පුද්ගලයාටත් මෙයාට බනින්න ගියොත් දෙන්න බෙදාගෙන කනවායි කියලා පෙන්වනවා. එයාත් මෙයාට බෙදනවා මෙයාත් එයාට බෙදනවා එතකොට ඉතින් දෙන්නම් බෙදාගෙන කනවා. ආදරය ඇති පුද්ගලයෙක් නම් මොකද කරන්නේ? අනිත් පුද්ගලයාට හිතවන්නෙත් නැහැ. එහෙනම් Taman හිතවා ගන්නෙත් නැහැ. එතකොට තමයි මේ පුද්ගලයාට අනුකම්පා සහගතයි, කරුණාවන්තයි, ආදරණීයයි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මම මෙහෙම දකිනවා මගේ දෑසින් මේ දේවල්. පුංචි ළමයි මේ යම් යම් දේවල් ඉල්ලලා මහමග අපි දකිනවා නැත්නම් නිවස් වල දකිනවා අඬනවා. ඒ දරුවා ටිකක් කේන්ති එන පාට දැන් තියෙන්නේ. දැන් මේ කේන්තියෙන් පුද්ගලයාට සිදුවෙන හානිය අම්මා තාත්තට වඩා ආච්චි සීයට පේනවා. ඒ නිසා අම්මා තාත්තා මේ Taman ටිකක් කේන්තියෙන් කටයුතු කළත් ආච්චිසියා කේන්ති අරන්නේ නැහැ. අනිවාර්යෙන් වුන් කියනවා මේ දරුවා සම්බන්ධයෙන් මේ මව්පියන්ට නැත්තම් තරුණ මව්පියන්ට ওই දරුවාව කේන්ති ගස්සන් දෙපා නැත්තම් ওই දරුවා යක් කරන්න එපා කියලා කියනවා ගම්බද වාස. මොකද මේ යක් වුණාම මොකද වෙන්නේ? තවදුරටත් විශාල හානියක් සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ අපිව යක් කරන ක්‍රියාවලියක් මේ මමගේ මගේ ආත්ම සංකල්පය තුළ තියෙනවා. ඒක නොකර ඉන්න එක නේද සංසිඳ වෙන්න වෙන්නේ. මේ සිත හරි ලස්සන දෙයක්. මේක සදාකාලිකව තියෙන්නේ හටගත්ත ගමන් නැසෙනවා. එහෙනම් අයහපත් ධර්ම මේ අයින් කරගන්න මේ නැසීම උදව් කරගන්න ඕන. ඉතා ඉක්මනින් නැසෙන්න තරින්ට වෙනවා. මතක තියාගන්න. අපි ඒ ගැන නොසිතා ඉන්නවා නම් ඒක නැසී යනවා. ඔබටම පෞද්ගලික ජීවිතේ කල්පනා කරන්න මොනවා හරි සිද්ධියක් නිසා ඔබේ සමීප ඥාතින් අමනාපුණයි කියලා. නැවත නැවත හිතන්න ගියොත් ඔවුන්ට රිදවන්න ඒක වැඩෙනවා. ඒක එච්චර ගණන් ගත්තේ නැත්නම් සතියකින් දෙකකින් අමනාපයට වුණ දෙයක් නෑ ආයි හිතවත්කම මතුවෙනවා. අර නැති වෙලා ගියේ මොනවා කරපු නිසාද? යමක් කරපු නිසාද නොකරපු නිසාද? නොකිරීම කියන එකේ තේරුම අන්න ඒකයි. ඒ නිසා අපිට ඉබඳු හැඟීමකින් ක්‍රියා නොකර ඉන්න පුළුවන් නම් එතෙන්ද භාවිතා වෙන එකට තමයි කියන්නේ දේශය නැමැති සංස්කාරය අනිත්‍ය බලනවා අපි කියලා. ඒ අනිත්‍ය කියන එකේ තේරුම ඉස්තර නෑ කියන එක නෙමෙයි මමත්වෙන් ගත්තේ නෑ කියන එක. ඒ පටිවිණය සඳහා තථාගතයන් වහන්සේලා පැහැදිලි කරවලා දාරන්නේ මෙන්න මෙහෙම මේ එදිනෙදා ජීවිතයේදී නිින්ද හැරෙන විට Tamange gedara dore කටයුතු කිරීමේදී Tamange ආයතනයේදී මහමගදී රාජකාරියේදී විවිධ අවස්ථාවල මේ කියන ඇසට කනට නාසයට ගැටෙන කාරණා නිසා Tamange චිත්තාභ්‍යන්තරයේ läගගත්තා වූ නිදන්නා වූ මේ හැඟීම මතුවලා එනවා පළතුරු ගස්කට පොර දැමීමෙන් ගස වැඩෙන්න ආසේ මේකට පොර දැමීමක් තමයි අපි මේකෙන් ක්‍රියා කරන්න ගියොත් එහෙනම් එතකොට තවදුරටත් මේක බලවත් වෙනවා. ඒ බලවත් වෙන්න බලවත් වෙන්න අපට ලබා දෙන්න අයහපත. ඒ නිසා ඒක තියෙන අයහපත තේරෙනවා නම් ඒකට කියනවා ආදීනව තේරෙනවායි කියලා. අර අතු දෙකක් එකට ඇතුළුනහම අවසානයේ අනාගතේ පේනවා ඒක දැවිලා විනාශ වෙයි යනවායි කියලා. එහෙනම් කල්තියා පේනනට ඕනේ ගැටෙමින් ඉවත් වෙන්න. අන්න එහෙම තමයි අපිට මේ යම්කිසි ක්‍රියාකලාපයක් එකට එක කිරීම තුළින් ප්‍රශ්න විසඳා ගන්නවට වඩා නීත්‍යානුකූලව අවශ්‍ය සරණක් පිළිසරණක් ලබාගෙන අහිතත් අමනාපයක් පරිගැනීමක් පාවිච්චි කරන්නේ නැතුව ඊතායික්මනින් මේවා විසඳා ගන්න ඕනේ. ඒක දෙදෙනෙක් අතරත් හොඳයි, සහෝදරයන් දෙදෙනෙක් අතරත් හොඳයි, පවුල් දෙකක් අතරත් හොඳයි, ජාති දෙකක් අතරත් හොඳයි, ආගම් දෙකක් අතරත් හොඳයි, දේශපාලන පක්ෂ දෙකක් අතරත් හොඳයි. හැම තැනකම හොඳයි. හොඳයි නම් තමයි කාටවත් භාවිතා කරන්න තේරෙන්නේ නැති එකේ වැරද්ද තියෙන්නේ. එනිසාය භාවිත ධර්මයක් බවට පත් කරගන්න. එදිනෙදා තමන්ගේ ජීවිතවලදී භාවිත ධර්මයක් බවට පත් කරගන්න. ඔබ මේක කරනවා නම් මම ඔබට යමක් කියන්නම්. ඒ කරන්නේ මොකක්ද? ඒ කරන්නේ තමන්ගේ වර්තමාන මොහොතේ මේ ආඝාතයන් මතුවන මොහොතට ආඝාතයන් මමත්වෙන් කටයුතු කරන්නේ නැතුව ආඝාතයන් සංසිඳවා ගැනීමට කටයුතු කිරීම. එතකොට ඒකට කියන නම මොකද්ද? ද්වේෂක්ඛය නිබ්බානං. ද්වේෂය ඡය කරන්නා. මේ ෂය ප්‍රතිපදාවට යන්න කාටවත් මේ පු탁ඥාන කියන මට්ටමේ ඉඳලා බෑ. පු탁ඥාන කියන පුද්ගලයා ඉන්නේ අනුගාමී ප්‍රතිපදාව නැත්නම් අනුසෝතගාමී ප්‍රතිපදාව කොහොම වර්ධනය කරන්නේ. පු탁ඥාන පුද්ගලයා ආර්ය භාවයටපත් වෙනවායි කියන එකේ තේරුම මේ සංස්කාරයන්ගේ නිස්සකාත්මය නිසා දුකටපත් කරයි සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය තමයි මේ සාදුකින් අතමුදවා ගන්නේ ඒ ධර්මයේ මම සරණ කර ගන්න ඕන මගේ හිතේ පවතින ආව මේ ආඝාතේ නැත්නම් ද්වේෂය ආපහු බිඳුව දක්වා ආපහු ඡය කරගන්නට අන්න Tamanට මේ द्वේෂය මතුවෙන වෙලාවෙනි. ඒක ක්‍රියාවට නොනගා අවසන් කරන කාරණේට සඳහන් තව pāli පදයක් තියෙනවා. ඒකට කියනවා uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ජන්ති කරෝති අනභවංගමේති. අන්න කරන්න ඕන දේ. කරන දේ මොකද්ද? uppannam ව්‍යාපාද විතක්කං අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නානභවංගමේති. අන්න බර තේරෙන්නේ නැති පුද්ගලයා කරන දේ ව්‍යාපාද විතර්කයේදී ඒක බාර ඒක බැහැර කරන්නේ නැහැ අප්පජහති. ඒක විශේෂ වීක්ෂණයකට භාජනය කරන්නේ නැහැ නවිනෝදේති. ඒක අවසන් කරන්නේ නැහැ නබ්‍යන්ති කරෝති. ඒක යලිත් Tamanට වදයක් දෙන ආකාරයෙන් හටනු ගන්නට අවසන් කරන්නේ නැහැ නබ්‍යන්ති කරෝති. මේකට කියනවා ප්‍රමාදේ. දැන් කරන්න ඕන දේ පහන සංඥාවල තියෙනවා uppannam ව්‍යාපාදෝ විතක්කම් මේ අහංගීම ආපුවාම නාදි වාසේති ඒක මමත්වෙන් බාර ගන්න එපා ඒක බැහැර කරන්න ඒක විශේෂයෙන් අනිදුක්ඛානාත්මනම් විනයට භාජනය කරන්නට ඒක අවසන් කරන්න ඒක හෙට දවසේ ඔබට වදයක් නොදෙන ආකාරයට සිතින් බැහැර කරන්න ඒකට කියනවා අනභවංගමේති මෙන්න බුදුහාමුදුරුවන්ගේ ආඝාත පටිවිණය එබැවින් ඔබ හැම දිනාට මේ කියන්නා වූ ධර්මතාවයන් ප්‍රායෝගිකව අනුගමනය කරන්න ඕන කාරණයක් මතක තබා ගන්න. ඒක ප්‍රායෝගිකව අපි අනුගමනය කළ යුතු කාරණාවක්. ජීවිතෙන් පස්සේ හෝ ජීවත් වෙලා ඉවර වෙලා නෙමෙයි. ජීවත් වෙන්නේ හැමෝම වර්තමානයේ. හැමෝටම මතුවෙන්නේ ප්‍රශ්න වර්තමානයේ. හැමෝටම මේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ මේ හැඟීම උත්සන්න වෙන්නේ වර්තමානයේ Tamanට පවතින ගැටමක් නෝකටගෙන. ඒ ගැටමට සීමා නැහැ. මේ ගැටම විවාහකින් දෙදෙනෙක් අතරද ඒ ගැටුම සහෝදරයන් දෙදෙනෙක් අතරද? ඒ ගැටුම අසල්වාසීන් දෙදෙනෙක් අතරද? ඒ ගැටුම ස්වාමි සේවක පක්ෂය අතරද? එහෙම නැහැ. එහෙම සීමාව. කොතනවත් වෙන්න කොතන වුණත් වෙන්නේ මොකද්ද? ඇතුළතින් එන්නේ මේ ආඝාතයේ හේවත්. තමා මුල් කරගෙන අනිත් පුද්ගලයා විනාශ කරන්න තියෙන කැමැත්ත. අන්නේයින් අපි අත නිදහස් වෙන්න ඕන. එතකොට අපි සමාජයට ආදරය කරන අය වඩටපත් වෙනවා. සාමාන්‍යයෙන් කියවනටත් කියනවා ඔය හා කේන්ති ආපු සමහර අය මරන්න ඕන කියන වචනය. ආදරයෙන් මරන්න බෑනේ කාටවත්. ඒක කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්නේ නීත්‍යානුකූල දඬුවමක් ඉටු කරන වදකෙක් වගේ කෙනෙකුට විතරයි. ඔහුට ඒකේ නීතිය කටයුත්තක් කරනවම වෙන දෙයක් නැහැනේ. නමුත් අනිත් අයට එහෙම වෙයි අපි මේ ක්‍රියාත්මක වෙන්නේ අර චිත්තාභ්‍යන්තරයේ හැඟීම් වලට වසඟ වීමෙන්. ඒ නිසා හැඟීම් වලට වසඟ වීම කියන්නේ තිරණයක් නොගත යුතු අවස්ථාවක්. විශේෂයෙන් දේශනාවට හැඟීම් වලට වසඟ වීම කියලා කියන්නේ සංසුන් වී ඇත්ත තේරෙන තුළු තීරණයකට නොපැමිණිය යුතු අවස්ථාවක්. අනන්ත මම දැකලා තියෙනවා. එහෙම වැරදි තීරණ අර ගන්නවා සමහර අය. නමුත් ඒක සිත සංසුන් වුණාම තමයි තේරෙන්නේ කොතරම් හානිකර තීරණයක්ද අරන් තියෙන්නේ. සමහරට තේරුම් ගන්න වෙලාවක් නැහැ ජීවිතේ ඉවරලා ඉවරයි මේ තීරණය නිසා. ඒ නිසා එසේ නොවන්නට කටයුතු කරන්න තමයි ආඝාතය භාවිතා නොකළ යුතු වන්නේ. ඒ ආගාතේ භාවිතා නොකිරීම සඳහා තථාගතයන් වහන්සේ වදාලා වූ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය කියන ධර්මයේ ආගාතේදී පාවිච්චි කරන්න ඕන නාදි වාසේති පජහති විනෝදේති ගාන්ති කරවති අනභවං ගමේති කියන මේ පද පහ යටතේ. එසේ කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාශ විවර කරගන්නට ඔබට මේ ධර්මානුශාසනාවෙන් මම යම් කරුණු ටිකක් සපයන ලැබුවා. ඒ තමයි ළමා කාලයේ සිට දරුවෙකුට ආහාර ලබා දීම තුළ දරුවා වැඩෙන්න ආසය මේක නැවත නැවත සිතින් ක්‍රියා කරන්න කරන්න බලවත් වෙනවා. ඒ ක්‍රියා කරන ප්‍රතිපදාවේ ඉන්න පුද්ගලයාට තමයි අනුසෝතගාමී පුද්ගලයා නැත්නම් පුතග්ජනයයි කියලා කියන්නේ. එබැවින් අපිම අපේ වල කපා ගන්නවා බුදු සමය ගැඹුරු තෝරින් ගත්තේ නැත්නම්. තේරුම් ගන්න පුළුවන් නම් අපි ඉතුරු වෙලා මේක අපිට වදයක් නොදෙන ආකාරයෙන් අපේ සිතින් ටික ටික බැහැර කරන්න පුළුවන්. ඒ බැහැරුණු පුද්ගලයාට ඊට පස්සේ ඒ නිසා හටගන්නා වූ ශාරීරික රෝග හදිසි අසනීප තත්වයන් එහෙම නැත්නම් ඒන් සිදුවෙන්නා වූ අර විශාල හානියන් මේ සියල්ල නවතා දෙනවා. කොතරම් යහපතක් එතකොට ඒ භාවිතා නොකිරීම තුළ තමන්ට තමන්ගේ ධනයට ශරීර සෞඛ්‍යයට රටට ජාතියට ආගමට යහපතක් සැලසෙනවා. බුදුන් වහන්සේ බලාපොරොත්තු වන යහපත මෙන්න මේකයි. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු නොකරන්නේ නම් අපි කතා කරන්නේ අත මෙතන දේශය ගැන විතරයි. ඒ නිසා සිදුවෙන්නා වූ සියලු අයහපතෙන් සමාජය මුදවා ගන්න පුළුවන්. ඒකතරම් සාමකාමී සමාජයක් වෙනවා ඇද්ද? ඒකතරම් යහපතක් සලසා ගන්න සමාජයක් වෙනවා ඇද්ද? එබැවින් ආඝාත සූත්‍රය ඊට පුංචි එකක්. නමුත් ඒක Tamanගේ චිත්තාභ්‍යන්තරයේ දෙන දුර්වලතමක වර්ධනය පෙන්වන තැන. වර්ධනය පෙන්වලා තථාගතයන් වහන්සේ වර්ධනය වෙනුවට අවසන් කරගන්නා වූ මාර්ගයට යන්න කියලා ආවාදයක් දීලා තිබෙනවා. මේ ආවාදයේ තේරුම් අරගෙන පෞද්ගලික ජීවිතයේදී ආඝාත පටිවිණය කරන පුද්ගලයන් බවට පත් වෙමින් දේශක්ඛය කියන ප්‍රතිපදාවේ හැසිරෙන පුද්ගලින් බවට පත්වීමට ඔබ හැම දෙනාට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව ඒවා උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබ ලැබේවා මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා පාප මිත්‍ර ආදී සේවනයන්ගින් වෙන්වීමේ අගයන් වැටේවා බුද්ධාදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනයන් ලැබේවා සීලු දුර්ලෝට හික්‍රවදාලා වූ ත්‍රිලක්ෂණ නම් වූ බුද්ධ වචනේ ගැඹුරු තේරුම් ගන්නට ලැබී තියෙන ඔබ හැම දෙනාටමත් සකල දුක්ඛයන්ගේ නිමා වන්නා උතුම් නිර්වාණසේ සැනසීමත් පත් කරගන්නට මේ අවබෝධය සානිසංසයන් හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ කුසල ශ්‍රී පුණ්‍යත්‍යාරාමාධිපති පූජ්‍යපාද බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සුබින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මාශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මුතන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි